කරනවා නම් මේ දඩේමට අහුවෙන සතා ඉන්නවද නැද්ද කියලා දන්නවනම් තමයි අපිට තුවක්කුවෙන් හරි ඊතලෙන් හරි විද මරා ගන්න පුළුවන් වෙන්නේ. අපේ මේ හිත ඒ වල් සතාටත් වැඩිය හපක්. මෙයා කොහෙද යන්නේ මොකද කරන්නේ කියලා බැලුවොත් ඇත්තටම කියනවා නම් ඒක පටන් ගන්න මුල් කාලේ හිත තිබුණටත් වැඩිය දඟ කරනවා. ඒක හරියට කැලෙන් ගෙනල්ලා ගමේ බැඳගත්ත කුළුමි හරකෙක් වගේ. වනයෙන් ගෙනත් ගම ගෙදරක බැඳ සිටින කුළුමීමකු වෙතට ඔබේ සිත ගෙන යන්න. හැකි වේද කරුණු කවි කරමට පවසන්න එලෙසයි ඔබේ හිත ඒ බව දැනගන්න. මේ කැලේ ඉන්න මීම කැලේ ඉන්නකොට හොඳට විවේකීව ඉන්නවා. නමුත් ඒක අල්ලගෙන ගමකට ගෙනාවොත් කලබල වෙනවා. ඒ වගේ තමයි අපේ හිත කොහෙද යන්නේ මොකද කරන්නේ කියලා බලන්න පටන් ගත්තොත් මේක කූඩුවට මයින් එක අල්ලලා දැම්මා වගේ එහෙම නැත්නම් පූසෙක් අල්ලලා ලණුකින් බැඳගත්තා වගේ. නැත්නම් වනේ හිටපු කුළුමිය හරකෙක් ගලලා ගමේ බැඳගත්තු කිව්ව පුදුම දඟලිල්ලක් දඟලනවා. ඒ නිසා අපේ අම්මලා තාත්තලා භාවනා කරන්න හිතන්නේවත් නැහැ. බෑ අප්පා, කුන්දිය මරුයි අප්පා, වහිනෝ අප්පා, මැස්සෝ ඉන්නෝ අප්පා, කැස්ස කහිනෝ අප්පා, වැස්ස වහිනෝ අප්පා කීකේ ඉන්නව මිසක හිතන්නේ මොකද ඒගොල්ලෝ දන්නවා අර වෙනදා කරන භාවනාව හිතවත් තියාගන්න බෑ. නමුත් මේක ටික වේලාවක් ඉඳලා ආද පොඩි ආමර කෙනෙක් ලිව්වාගේ මට හුස්ම හතරක් බලා ගන්න පුළුවන් කියන தත්ත්වයට එනකොට අර අමාරු හරිය ගෙවම් කරලා අපි එකතු වෙනවා මේ බුදු ආමර කියන වචනෙට. යතා අගාරං දුච්ඡන්නං උට්ටි සමති විජ්ජති. මනාකොට නොවසන ලද වහලය සහිතගේ වැස්ස විනිවිදිනවා. යතාගාරං සුච්ඡන්නං වුට්ඨීන සමති විච්ඡති. හරියට වහලේ වැහුවනම් ගෙමැද්ද තෙමෙන්නේ නැහැ. ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා අපි ගේ හදනකොට වහලේ නොතෙමෙන්න හදා ගන්න. ඒ වුණාට බිමෙන් එන්නේ වතුර උල් වතුර දැම්මේ නැත්තම්. දැන් මේ හරස් හුළඟට ජනෙල් වලින් ගහනවානේ තුවානේ. හුලං හමනවනේ. ඒ වගේ තමයි අපි භාවනා කරනකොට කය වචන දෙක විතරක් නෙමෙයි උඩින් තෙමෙන්නේ නැති විතරක් නෙමෙයි මේ පැත්තෙන් ඉර හුලං වැස්සත් අරසා කරනවා අරසා කරලා මේ හුලං හමන් නැති තැනක මේ පිටිමෙද පහනක් පත්තු කෙරුවොත් නලියන්නේ නැහැ නමුත් හුලං හමන වෙලාවක පහනක් පත්තු කෙරුවොත් ඒක එහාට පැනට නලියනවා ඒ වගේ අපේ හිත පුදුම විදිහේ නැලෙILLක් නලියනවා එහෙව් සංසාරයක් නලියපු හිත මේ සැරේ Nissan වන්ට ඇවිල්ලා හතරක් හුස්ම දැක ගන්න පුළුවන් වුණා මට කියලා කියනවනම් ඒකෙන් කියන්නේ අපිට හැකියාව තියෙනවා පින තියෙනවා උපනිශ්‍රේ සම්පත්තිය තියෙනවා අපි ඒකට පීවර පීවර ගන්න ඕනේ හතර පහ කරනවා පහ හය කරනවා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් වැඩි කරගන්න. ඉතින් වැඩි කිරීමට අවශ්‍ය කරන දේවල් තමයි අපි ඔය සතිපාසලේ උගන්වන්නේ නැත්නම් කමටහන් දෙනවයි කියලා කියන්නේ. මම මේ කියාගෙන ආවේ දැන් මේ හැම පුංචි හාමුදුර කෙනෙක්ම දැනගන්න ඕනේ Taman වෙතට එන සිවණක් පිරිසෙන් කාට හරි මම කොහොමද මේ වාඩි වෙලා ඉන්නකොට හුස්මක් අල්ලගත්තේ මම කොහොමද ඇවිදින වෙලාවේ එක පියවරක් අල්ලගත්තේ කවදද මට හුස්ම දෙකක් බලා ගන්න පුළුවන් තුනක් බලා ගන්න පුළුවන් උනේ කියලා මේ ආරම්භක දේම තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් නම් අභිධර්මේ නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. පාලි ඉගෙන ගත්තේ නැතුවට ප්‍රශ්නයක් නැහැ. ඒ දේ වෙන්නේ නැත්තම් අපිට මිනිස්සු කණ්ඩ දෙන එකෙන් සිව්පස්සේ දෙන එකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඊට වැඩි ගොඩක් වැඩ තියෙනවා මම දන්නවා. ඉතින් අපි බණ ටිකක් කියන්න ඕනේ, බෝධි පූජාවක් දෙන්න ඕනේ, පාන්සුකුලෙට යන්න ඕනේ, වරු පිළිත් කියන්න. ඒවත් හොඳ වැඩ තමයි. නමුත් අපි එක්කෙනෙකුටවත් බැරි වුණොත් මේ නිවන් ලබන මාර්ගයට කියලා හුස්මක් ගන්න හැටි දකින්න. හිටපු කාලේ වැඩක් කළා නැහැ. කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ පළවෙනියම රහත් වෙච්ච ස්වාමීන්සේ එක්කෙනෙක්වත් නිවන් දක්ලා තියෙන බවක් පොතේ ලියවිලා නැහැ. නමුත් සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ පුදුමාකාර තොගයකට මේ ආරම්භ කරන හැටි කියලා දෙන්න දන්නවා. පුංචි හාමුදුර කෙනෙකුට කියලා දෙන්න දන්නවා. ඉතින් සාපේ මේ ඉන්න ඔක්කොම සංඝ පිරිසට එහෙම කියා දීමේ හැකියාවක් නැතුව ඇති වචනේ. නමුත් හිතන්නේ එක්කෙනෙක් හරි කය හික්මවා ගන්න උත්සාහ කරනවා නම් එක්කෙනෙක් හරි වචනේ හික්මවා ගන්න උත්සාහ කරනවා නම් ඒක නිහඬ බණක් වෙනවනේ ඕන කෙනෙකුට ඕන කෙනෙකුට පේනවනේ මේ හාමුදුර කොච්චර දඟ කරන වයසක ඉන්න කට්ටියද දැන් බලන්නකෝ 50ක් 60ක් ගානට වාඩි වෙලා ඉන්නවා ඒ ෆොටෝ එකක් දැක්කත් ඒ මිනිසුන්ට හිතෙනවා යකෝ මේක බැලුවොත් ඇස් රෝග තනිප වෙනවනේ මේක මහ විශාල ආශ්චර්ය ධර්මයක් නේ බණ කියලා නෙවෙයි බණ කියලා නෙවෙයි. බණ කියන්න ඕනේ නැහැ. ඒ නිසා අපි මේ කය කය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත කියන මේ ටිකෙන් වැලකීම තමයි අපි කරන්න ඕනේ අරසාව වෙනවා කියලා. එහෙම නැත්නම් ලස්සනට පිළිත් කියන්න පුළුවන් නම් ලෝකයා අරසාවේ. හැබැයි මම අරසාවේද නැද්ද විශ්වාස නැහැ. පරිත්ත කියලා කියන්නේ අරසාව. හොඳ මියුරු කටහඬකින් පිළිත් කියන්න පුළුවන් නම් මිනිස්සු හොඳට අපිට ලාභ සත්කාර දේවි ඔක්කොම කරાવી. අනුන්ට පුළුවන් Tamanට අරසාවක් නැහැ. නිසා කියන පිළිත් නෙවෙයි කරන පිළිතර තමයි සතිපට්ඨාන කියන්නේ. Taman ඒක කරන්න ඕනේ කරනකොට දවසක එනවා අර කුළුමී හරකා අර පිස්සු ඇදිච්ච වඳුරා දවසක කණුමුල ලගිනවා. අන්න ඒ නටලා නටලා නටලා නටලා කවදද මේ හුස්ම හතරක් එක දිගට බලා ගන්න පුළුවන් උනේ? කවදද මේ කුළුමි හරක කනුව මුල ලගින්නේ අන්න ඒ ටික කාටද කියලා දෙන්න පුළුවන් නම් එතකොට කියනවා සාසනික වැඩක් නෙමෙයි මේක ධර්මමේ වැඩක් බුද්ධ ධර්මයේ ආගම නෙවෙයි අපි කතා කරන්නේ ධර්මමේ වැඩක් ඒ නිසා පොඩි හාමුදුර කෙනෙක් කවුරු හරි ඒක තේරුම් අරගෙන මට කරන්න තියෙන ඉස්සලා මම දැනගන්න ඕනේ කය නිශ්චල කරන කොච්චරලා ඉන්න පුළුවන්ද වචනේ නිශ්චල කරන කොච්චරලා ඉන්න පුළුවන්ද නිස්සද්දව ඊට පස්සේ හිතත් අරමුණක තියාගෙන පුළුවන්ද ඒක පුළුවන් කියන විශ්වාසය හිතට අරගෙන ඒ විශ්වාසයෙන් කාට හරි කියලා දෙන්න පුළුවන් නම් ඒ කරන්නේ කොහොමද කියලා බුදුහාමුදුරු සතුට වෙයි සාදු කියාවි ධර්මයට ලොකු පිපිදීමක් ඇති වෙනවා සංඝයා කියන්නේ තෝකයි ඊට පස්සේ තියෙන සීලෙත් තෝකම තමයි ඉතින් ඒ නිසා බුදුජානනාංශ අපිට මේ කය, වචන, හිත කියන මේ තුන හික්මීමේ සඳහා ශික්ෂා තුනක් ඉදිරිපත් කරලා තියෙනවා. සීල ශික්ෂාවෙන් අපි කය වචන දෙක හික්මව ගන්නවා. ඊට පස්සේ සමාධි ශික්ෂාවෙන් හිත කියන එක පොඩ්ඩක් හිරිවට්ටලා පොඩ්ඩක් මත් කරවලා තියා ගන්නවා. විපස්සනාවේ ශික්ෂාවේදී තමයි අර සීලෙන් අරගත්ත සමාධින් කීකරු කරගත්ත දැපෙන දමාගත්ත හිත අඩියටම සුද්ධ කරලා ගන්නේ. ඉතින් අපි මේ මෙහෙ කරන වැඩමුළුවේදී ඒ තුනටම ගැලපෙන විදියට අපි කියනවා ඉස්සල්ලාම හිතේ තියෙන දඟ ගතිය හිතේ කියන නොහිතේ හික්පිච්ච නැති ගතිය හොඳට බලන්න. ඒකේ දෝෂයක් නැහැ. ඒ වචනේ තියෙන දුෂ්චරිත හසුරව ගන්න බැරි බතිය ඒක දකින්න. ඒක අවශ්‍යයි. ඒ කියන්නේ කයක් එක තැනක තියාගෙන බැරි ගතිය දකින්න. එහෙම ඉන්නකොට වෙලාවක තියෙනවා කය කීකරු වෙන වෙලාවක්, වචනේ කීකරු වෙන වෙලාවක්, හිත කීකරු වෙන වෙලාවක් අන්න ඒකට පේනවා මේ ඇතුලේ ඉන්නව රහතන් වහන්සේ තමයි. මම ආයෙසරක් කියනවා. මෙහෙම උත්සාහ කරනකොට පේනවා මේක ඇතුලේ රහතන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ එළියට එනවා. රහතන් වහන්සේ දැන් නෑ මේක ඇතුලේ නෑ ඒක ඉන්නේ මේ පිටරටින් තෙල් ගෙනනවා වගේ ගෙන්නන්න ඕන කියලානේ අපිට උගන්වන්නේ ඒ කාලේ. නෑ මේක ඇතුලේ ඉන්නවා බුදුජානසේ සඳහන් කරලා තියෙනවා බබස්සර මිදම් බික්ක වේ චිත්තං ආගන්තුකේ උපක්කලිට්ටේ උපක්කලිට්ට මානමේ හැම කෙනාගේම හිත හරි ප්‍රබාස්සරයි. ඒක ඒක පුදුම දඹරත්තරණක් වගේ හිතක් ඇතුලේ තියෙන මේ පිටින් ගෑවිච්ච කාය දුස්චරිත වචී දුස්චරිත වගේ තියෙනවා. ඒක නිකම් මේ කච්චල් බැඳිච්ච කරාඹුවක් වතුරේ දාලා සුද්ධ කරන්න වගේ මේ මීට මීට මදිනකොට රත්තරණ ගෙවෙන්නේ නැහැ. අර තෙල් කුණු කැපෙනවා. ඉතින් අපි ඒ වෙනුවට ඔය රත්තරන් ආභරණේ කැටයන් දයිතෝ තියෙන රත්තරන් ආභරණේ වැලිකට දාතික දාලා මැද්දොත් හරි ගලක දාලා ඇතුල්ලුවොත් හරි අරකේ ඔක්කොම මට වෙලා යනවා. එහෙම කරන්නේ නෑ මේක මොනවා කිරුවත් මේක ගෙවෙයි කියලා මේක පිත්තල වගේ පාට ඇවිල්ලා තියෙදි කච්චල් පිට තියෙදි කනේ දාන්නෙත් නෑ. ඒකට ඒ සුද්ධ කරන ක්‍රමයක් තියෙනවා. කම්මාරෝ රජතත් සේව නිද්ද මේ මලමත්තනෝ අනුපුබ්බේන මේ දාවි තෝකතෝකං කන එකනේ ටික ටික ටික ටික සුද්ධ කරනකොට මේ ඇතුලේ තියෙන දඹරතරණ කියලා තේරෙන දවස එනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා බුදුජානක මේ කොරන්න බැරි එකක් අපිට කියලා නැහැ. ඇත්තටම දැන් තියෙන මේ අපිට බුද්ධාම කියලා උගන්වන කිසිම දෙයක් ඒ ආදි මුල් කාලේ තිබිලම නැහැ.